ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේ එන මහා චත්තාරිසක සූත්‍රය ගැන. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේදී දේශනා කරපු මේ සූත්‍රය විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ආර්ය සම්මා සමාධිය ගැන. ඒකට හේතු උපකාරක ධර්මය හැමක් තියෙනවා කියලා කියනවා. ඉතින් අපේ අරමුණ මේ සූත්‍රයේ එන අර කරුණු 40යි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි එකට සම්බන්ධ වෙලා ක්‍රමානුකූලව වැඩෙන හැටිගෙන පැහැදිලි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න එක. දේශනාව පටන් ගන්න දිද්දිම භාග්‍යවතුන් වහන්සේ කියනවා නේද? හේතු සහිත උපකාරක ධර්ම සහිත ආර්ය සම්මා සමාධියක් ගැන. ඒක මොකක්ද හරියටම? ඔව්. ඒක තමයි සූත්‍රයේ මූලිකම කාරණය. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය සම්මා සමාධිය කියන්නේ අර සිතේ එකංග බව චිත්තස්ස ඒකග්ගතා කියන එක. හැබැයි ඒක නිකම්ම ඇතිවෙන්නක් නෙවෙයි. ඒකට හේතු තියෙනවා උපකාරක ධර්ම තියෙනවා. මොනවද අර මාර්ගයේ කලින් එන අංග 7. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සහ සම්මා සති. මේ හත තමයි පිරිවර වෙන්නේ. මේ හතෙන් පිරිවර කරගත්තු සිතේ ඒකංග බව තමයි ආර්ය සම්මා සමාධිය. කොට ඔබතුමා කිව්වා වගේ අර අංග හතක් තියෙනවා. ඒ අතරින් සම්මා දිට්ඨියට මුල් තැනක් දෙනවා වගේ පේනවා නේද? ඒක කොහොමද මේ හැම දෙයකම පදනම වෙන්නේ? හරියටම හරි. සම්මා දිට්ඨිය තමයි හැම වෙලාවෙම පෙරටුවෙන් යන්නේ. ඒ කියන්නේ මාර්ගයට මුලින්ම පිවිසෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඒක ඇති වෙන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකක්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියද යතහ පරිදි හරියටම තීරුම් ගැනීමෙන්. දැන් මිත්‍යා දෘෂ්ටි කිව්වම ඒකේ තියෙන්නේ දන් දීමේ විපාක නෑ, පිදීමේ විපාක නෑ, හොඩ නරක කර්මවල විපාක නෑ. ඒ කියන්නේ මූලික සදාචාරාත්මක දේවල් පව ප්‍රතික්ෂේප කරන එක. ඔව්. මෙලොවන, පරලොවන, මෝපියන්ගේ ගුණෙන, ඕපපාතික සත්වයෝ නෑ. ඒ වගේම මේ ලෝකයක් පරලෝකයක් අවබෝධ කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහමණොත් නෑ කියන දැක්ම. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. හරි. එතකොට සම්මාදිට්ඨිය ගත්තම ඒකෙත් ප්‍රභේද දෙකක් ගැන සූත්‍රය කතා කරනව නේද? ඔව් ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි සාසව, ඒ කියන්නේ ආශ්‍රව සහිත පිනට හේතු වෙන සැප විපාක දෙන ලෞකික සම්මාදිට්ඨිය. ඒකෙදි වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටියෙන් නැහැ කිය පොක්කම ඇත කියන පිළිගන්න එක. දන් දීමේ විපාක ඇත, පින්පව් විපාක ඇත, මෙලව පරලොව ඇත, ওই විදිහට. මේක ලෞකික පැවැත්මද පිනට හේතු වෙනවා. හ්ම්. අනිත් එක අනිත් එක තමයි ආර්ය වූ අනාසව, ඒ කියන්නේ ආශ්‍රව රහිත ලෝකෝත්තර මාර්ගාංගයක් වෙන සම්මාදිට්ඨිය. මේක තමයි නිවන් මඟ වඩන ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්මවිචේ සම්බෝධ්‍යංගේ කියලාත් කියන්නේ. මේක කෙලින්ම මාර්ගාංගයක්. දැන් මේ සම්මාදිට්ඨිය කියන හරි දැක්ම ඇති කරගන්න එක නිකම්ම දැනගත්ත පළියට වෙන්නේ නෑ නේද? ඒකට මොකක් හරි ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්ම කාරණය. අනිවාර්යෙන්ම නිකම්ම වෙන්නේ නේ. මෙතන තමයි සූත්‍රේ හරිම ප්‍රායෝගික තැනකට අපි එන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර වැරදි දැක්ම, මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඒක අතහැරින්න වෑයම් කරන එකත් හරි දැක්ම සම්මාදිට්ඨිය ඇති කරගන්න භවනා කරන්න වෑයම් කරන එකත් ඒක තමයි සම්මා වායාමයේ වෙන්නේ. හ්ම්. වෑයම. ඔව් ඊළඟට සිහියෙන් යුක්තව අර මිත්‍යා දෘෂ්ටිය අතහැරලා සිහියෙන් යුක්තව සම්මාදිටිය ඇති කරගෙන වාසය කරනවා නම් ඒක තමයි සම්මා සතිය. ඉතින් පේනව නේද? දිට්ඨිය තියෙනවා ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි වැරදි එක අතහැරලා හරියක ඇති කරගන්න නම් අනිවාර්යෙන්ම වැයමයි වායාම සිහියයි සති ඕන වෙනවා. මේ තුන දිට්ඨි වායාම සති එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක හරි පැහැදිලි. එතකොට මේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන ඊළඟ අංගය වෙන්න සම්මා සංකප්ප, ඒ කියන්නේ නිවැරදි කල්පනාව ඇති වෙන්නේ කොහොමද? කවම එයාට තේරෙනවා වැරදි කල්පනා මොනවද, හරි කල්පනා මොනවද කියලා. මිත්‍යා සංකල්ප තමයි කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. හ්ම්. එතකොට සම්මා සංකල්ප කියන්නේ නෙකම්ම සංකල්පනා, කාමෙන් නික්මීම, අව්‍යාපාද සංකල්පනා, තරහ නැතිකම, අවිහිංසා සංකල්පනා හිංසා රහිත බව. මෙතන තර වගේම ලෞකික සහ ලෝකෝත්තර ප්‍රභේද දෙකක් තියෙනවා. ලෞකික එක පිනට හේතු වෙනවා. ලෝකෝත්තර එක තමයි ආර්ය මාර්ගයේ වඩින කෙනාගේ අර තක්ක විතක්ක සංකල්ප ඒ කියන්නේ නුවණින් විමසීම, විතර්කය, සිත අරමුණට යොමු කිරීම වගේ දේවල්. එතකොට මෙතනදී තර කලින් කිව වෑයමයි සිහියයි අවශ්‍ය වෙනවද? අනිවාර්යයෙන්ම ඒ රටාවමයි මිත්‍යා සංකල්ප අත්හරින්නත් සම්මා සංකල්ප ඇති කරගන්නත් වෑයම් කරන එක සම්මා වායාමය සිහියෙන් යුතුව ඒක කරන එක සම්මා සතිය. ඉතින් සංකල්ප වායාම සති කියන තුනේ එකට ක්‍රියාත්මක වෙනවා. හරි. එහෙනම් මට ඉදෙන්නේ ඊළඟ ලංග තුනටත් ඒ කියන්නේ සම්මා වාචා නිවැරදි වචනය සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියාව සහ සම්මා ආජීව නිවැරදි දිවිපවත්ම මේ ක්‍රමවේදයම තමයි ආදාළ වෙන්නේ නේද? ඔව් හරියටම හරි. ඒ රටාවම තමයි දිගටම යන්නේ. හැම අංගයකටම මුලින්ම සම්මා දිට්ඨියෙන් තමයි හරි වැරද්ද තේරුම් ගන්න. උදාහරණයක් විදිහට සම්මා වාචා ගත්තොත් සම්මා දිට්ඨියෙන් තේරෙනවා මිත්‍යා වාචා මොනවද කියලා. ඒ කියන්නේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, හිස් වචන, සම්මා වාචා කියන්නේ ඒ හතරින් වළකින එක. මෙතනත් ලෞකික සම්මා වාචා පිනට හේතු වන වැළකීම සහ ලෝකෝත්තර සම්මා වාචා ආර්ය මාර්ගයේදී සම්පූර්ණයෙන් වෙන්වීම විරතිය. හ්ම් කියලා දෙකක් තියෙනවා. හැබැයි වැදගත්ම දේ අර මිත්‍යා වාචා අතහරින්න සම්මා වාචා ඇති කරගන්න වෑයාම් කරන එක සම්මා වායාම සහ ඒක සිහියෙන් කරන එක සම්මසති අත්‍යවශ්‍යයි. වාචා වායාම සති. ඒ තුනත් එක. ඒ වගේම තමයි එතකොට සම්මා කම්මන්තවලටත් ඕ සම්මා කම්මන්තවලදී සම්මා දිට්ඨියෙන් තේරෙනවා මිත්‍යා කම්මන්ත ප්‍රාණඝාතය සොරකම කාම මිත්‍යාචාරය. සම්මා කම්මන්ත කියන්නේ ඒ තුනෙන් වළකින එක. එතනත් ලෞකික පිනට හේතු වන වැලකීම සහ ලෝකෝත්තර ආර්ය මාර්ගයේ විරතිය ප්‍රභේද තියෙනවා. ඒ වගේම කම්මන්ත, වායාම, සති කියන තුනේ එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ වැරදි දේ අතෑරලා හරි දේ වඩන්න. සහ සම්මා ආජීව. ඒ කියන්නේ නිවැරදි ජීවනෝපාය. ඒකත් ඒ විදිහමයි. සම්මා දික්ඨියෙන් තේරෙනවා මිත්‍යා ආජීව මොනවද කියලා. අර කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා වගේ වංචනික ක්‍රම. හ්ම්. අනුන් රවට්ටලා ලාභ බලාපොරොත්තුෙන් කරන දේවල්. ඔව්. සම්මා ආජීව කියන්නේ ඒ මිත්‍යා ආජීවය අතෑරලා තමන්ටත් අනුන්ටත් හිතකර විදිහට ජීවත් වෙන එක. එතනත් ලෞකික සහ ලෝකෝත්තර ප්‍රභේද තියෙනවා. සහ ආජීව, වායාම, සති කියන තුන එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එදුකට මේ හැම අංගයකටම පදනම සම්මාදිට්ඨිය. ඒ වගේම හැම අංගයක්ම හරියට වඩන්න නම් සම්මා වායාමයයි සම්මා සතියයි අත්‍යවශ්‍යයි. අන්න ඒක තමයි මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන හරිම වැදගත් පණිවිඩයක්. නිකම්ම දරගත්තට මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඒකට ක්‍රියාකාරී වෑයාමකුයි සිහියකුයි හැම වෙලේම ඕනේ. දැන් එතකොට මේ අංගකිට දිට්ඨි සංකල්ප වාචා කම්මන්ත ආජීව වායාම සති මේ ටික එකතු වෙලා සම්පූර්ණ මාර්ගය හැදිලා අර මුලින් කිව්ව සම්මා සමාධියට එන්නේ කොහොමද? ඔව් ඒක වෙන්නේ අනුපිළිවෙලින් එකිනෙකට උදව් කරගනිමින්. සම්මා දිට්ඨිය ඇති වුණාම ඒක සම්මා සංකල්පයට උදව් කරනවා. සම්මා සංකල්පය සම්මා වාචාවට. ওই විදිහක සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති දක්වා එකිනෙකට පෝෂණය වෙනවා. අන්න ඒ විදිහට අර අංග හතම වැඩුණාම ඒක තමයි සම්මා සමාධියට හේතු වෙන්නෙත්, උපකාරක වෙන්නෙත්. හ්ම්. එතනින් එහාටත් තියෙනව නේද? ඔව්. සම්මා සමාධිය දියුණු වුණාම ඒකෙන් සම්මා ඥානය, ඒ කියන්නේ නිවැරදි අවබෝධය ඇති වෙනවා. සම්මා ඥානෙන් සම්මා විමුක්තිය, ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් මිදීම ඇති වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මාර්ගයේ අංග 10කින් යුක්තයි. හැබැයි හික්මෙන කනට 8යි, අරහත් උත්තමයට 10යි කියලා කියනෝ නේද? ඔව්. සීක පුද්ගලයා ඒ කියන්නේ තවම හික්මෙන කුණ සෝවාන් සකදාගාමි අනාගාමි කියන අය එයාලට තේනේ අංග 8යි. සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා. අරහත් උත්තමයා තමයි අර අන්තිම දෙකත් සම්මා ඥානීය සහ සම්මා විමුක්තියත් සම්පූර්ණ කරලා අංග 10ෙන්ම යුක්ත වෙන්නේ. හරි. දැන් මේ එක එක සම්මා මාර්ගංගෙන් ලැබෙන ප්‍රතිඵල ගැන සූත්‍රයේ කතා කරනවා නේද? මිත්‍යා දේවල් නැති වෙන හැටි, කුසල් දේවල් වැඩෙන හැටි වගේ. ඔව් ඒක හරිම විස්තරාත්මකව තියෙනවා. සූත්‍රයේ පෙන්නනවා සම්මාදිට්ඨිය වැඩෙනකොට ඒකට අදාළ මිත්‍යා දෘෂ්ටියත් ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා හටගන්නා වූ අනිකුත් නොයෙක් පාපී අකුසල ධර්මනුත් ප්‍රහාණය වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ වගේම සම්මාදිට්ඨිය නිසා හටගන්නා වූ නොයෙක් කුසල ධර්ම භාවනාවෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. හ්ම් ඒ කියන්නේ එකක් නැති වෙනවා අනිත් එක වැඩෙනවා. හරියටම මේ විදිහට සම්මා සංකල්පේ නිසා මිත්‍යා සංකල්පත් ඒ ආශ්‍රිත අකුසලයන්ුත් නැති වෙලා කුසලයේ වැඩෙනවා. සම්මා වාචාවෙන් මිත්‍යා වාචාවත් අකුසල යනුත් නැති වෙලා කුසලයේ වැඩෙනවා. ওই විදිහට අංග 10ටම අදාළව පෙන්නනවා. සම්මා සමාධිය වැඩෙනකොට මිත්‍යා සමාධිය නැති වෙනවා. සම්මා ඥානිය වැඩෙනකොට මිත්‍යා ඥානිය නැති වෙනවා. සම්මා විමුක්තිය වැඩෙනකොට මිත්‍යා විමුක්තිය නැති වෙලා කුසල් ධර්ම සම්පූර්ණ වෙනවා. අන්න එතකොට තමයි අර මහා චත්තාරේසක කරුණු 40 කියන එක සම්පූර්ණ වෙන්නේ. හරියටම. ඒක තමයි කරුණු 40. කුසල පක්ෂයේ කරුණු 20යි අකුසල පක්ෂයේ කරුණු 20යි. කුසල පක්ෂය ගත්තොත් සම්මා මාර්ගාංග 10යි. ඒ 10 වැඩිමෙන් ලැබෙන කුසල ප්‍රතිඵල 10යි. එතකොට 20යි. අකුසල පක්ෂය ගත්තොත් මිත්‍යා මාර්ගාංග 10යි ඒ 10 ප්‍රහාණය වීම කියන කාරණා 10යි. එතකොට එතනත් 20යි. ඔක්කොම 40යි. හ්ම්. කියනවා මේ ධර්මය දෙවියෙක්ටවත් මාරයෙක්ටවත් බ්‍රහ්මයෙක්ටවත් වෙන කිසිම ශ්‍රමණයෙක්ට බ්‍රාහමණයෙක්ටවත් මේ ලෝකේ ප්‍රවර්තනය කරන්න බෑ. කියන්නේ නැවත පෙරලන්න වෙනස් කරන්න බෑ කියලා. ඒ තරම් අද්විතීයයි. ඒ වගේම මේ උතුම් දේශනාව ප්‍රතික්ෂේප කරන එකේ ගරහන එකේ විපාක ගැනත් සූත්‍රයේ සඳහනක් තියෙනව නේද? ඔව් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ මහා චත්තාරීසකේ ධර්මපරියායට ගරහනවන ඒක ප්‍රතික්ෂේප කරනවන එයාට මේ ජීවිතයේදීම නුවණැති අයගෙන් ගැරහුම් ලබන්න වෙන කරුණු 10ක් තියෙනවා කියලා. ඒ මොනවද කරුණු 10? ඒ අර මාර්ගාංග 10ටම අදාළව උදාහරණයක් විදිහට කවුරු හරි සම්මාදිට්ඨියට ගරහනව නම් ඒකෙන් වෙන්නේ යා මිත්‍යා දෘෂ්ටිකයන්ට වන්දනා කරනවා යලෝ පසසනා වගේ වැඩක්. ඒකේ නෝනත්තන්ගේ ගැරහුමට ලක් වෙනවා. ඒ වගේම සම්මා සංකල්පයට ගරහනවා නම් මිත්‍යා සංකල්ප තියන අයව පස්සනෝ වගේ වෙනවා. සම්මා වාචාවට ගරහනවා නම් මිත්‍යා වාචා තියන අයව පස්සනවා වගේ වෙනවා. ওই විදිහට අංග 10ටම අදාළව ගැරහුම් ලවන කරුණු 10 පෙන්නනවා. හ්ම් ඒකට හොඳ උදාහරණයකුත් තියෙනවා නේද? අර උක්කලා ජනපදයේ හිටපු අය ගැන. ඔව් උක්කලාවල වස්ස සහ බන්නේ කියලා දෙන්නෙක් හිටියා. එයාලා හේතුකවාදී, අක්‍රියවාදී, නාස්තිකවාදී. ඒ කියන්නේ කිසිම දෙයක හේතුවක් නැහැ, ක්‍රියාවක විපාකයක් නැහැ, කිසි දෙයක් නැහැ කියන මත දරපු අය. හැබැයි එයාලා පවා සමාජයෙන් ගැරහුම් ලබයි, නිന്ദා පහසෙයි කියන බයට මේ මහාචත්තාරීසක ධර්මයට ගරහන්න පෙළඹුණේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරන එකෙන් පේනවා මේ ධර්මයේ තියෙන ගැඹුරුකම සහ පිළිගැනීම. එහෙනම් මේ දීර්ඝ සහ ගැඹුරු සාකච්ඡාවෙන් පස්සේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් මූලිකම පණිවිඩය අදාළ කරගන්න පුළුවන් ක්‍රමය මොකක් කියලාද ඔබතුමා සාරාංශ කරන්නේ? ප්‍රධානම දේ තමයි මේ සම්මා සමාධිය කියන එක තනිවම හුදකලාව ඇති වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගැනීම. ඒක අර සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන අනිත් අංග හතම එකිනෙකට සම්බන්ධ වෙලා ක්‍රමානුකූලව වැඩිමෙන් ලැබෙන උච්චතම ප්‍රතිඵලයක්. ඉතින් ප්‍රායෝගිකව පටන් ගන්න ඕනේ කොතනින්ද? පළවෙනි පියවර තමයි Tamanගේ දෘෂ්ටි, කල්පනා, වචන, ක්‍රියා, ජීවනෝපාය දිහා බලලා ඒවායේ හරිවරද තේරුම් ගන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න එක. මුලින්ම ලෞකික මට්ටමින් පටන් ගත්තත් කමක් නැහැ. ඔව්. ඊළඟට තමයි අර අත්‍යවශ්‍යම සාධක දෙක එන්නේ. වැරදි කියලා තේරුම් ගත්ත දේවල් අතහරින්නත්, හරි කියලා තේරුම් ගත්ත දේවල් පුරුදු පුහුණු කරන්නත් හැම වෙලාවෙම හැම අධ්‍යරකදීම සවිඥානික උත්සාහයක් වෑයමක් සම්මා වායාම යොදවන්න ඕනේ. ඒ වගේම ඒක කරද්දී සිහියෙන් සම්මා සති කරන්න ඕනේ. නිකම්ම දැනගෙන ඉඳලා පොටේ තිබ්බට වැඩක් නැහැ. ඒක ජීවිතයට ගලප ගන්න, ක්‍රියාත්මක කරන්න වෑයමයි සිහියයි අනිමාර්යයි. මේක තමයි ක්‍රමානුකූල මාර්ගය. එකාංශයක් දියුණුලෙද්දී ඒක අනිත්‍යවට උදව් කරනවා. ඇත්තමම මහච්චත්තාරිසක සූත්‍රය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ගැඹුරු සංකල්පය හරිම පැහැදිලිව පියවරෙන් පියවර ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් විදියට විග්‍රහ කරනවා. ඇත්තමෙන්ම. මම හිතන්නේ සවන් දෙන අයටත් අවසාන වශයෙන් සිතන්න දෙයක් ඉතුරු කරන්න පුළුවන් මේ විදිහට අර සූත්‍රය අන්තිමට කියනවා වගේ අර ඔක්කලාවේ හිටපු නාස්තිකවාදීන් කිසි දෙයක් පිළිගන්නේ නැති අය පවා සමාජයෙන් එන ගැරහුමට බයේ මේ ධර්ම කරුණු ප්‍රතික්ෂේප කරන්න බය වුණා නම් ඒක ඇත්තමෙන්ම බොහොම ගැඹුරින් සිතා බලන්න වටින කාරණයක්. බොහොමත්ම ස්තුති මේ විස්තරාත්මක පැහැදිලි කිරීමට අදට අපේ විමසුම මෙතනින් අවසන් කරනවා.